බෝධි රාජ කුමාර සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා භග්ගේසු විහෙරති සංසුමාර ගිරේ බේසකලා වනේ මිගදායේ තේන කෝපන සමයේන බෝධිස්ස රාජ කුමාරස්ස කෝපනදෝ නාම පාසාදෝ අචිරකාරිතෝ හෝති අනඤ්ඤා බුද්ධෝ සමනේන වා බ්‍රාහ්මනේන වා කේන ජීවා මනුස්ස බොහෝතේන අතකෝ බෝධි රාජකුමාරෝ සංජිකා පුත්තං මානවං ආමන්තේසේ ඒහි ත්වං සම්ම සංජිකා පුත්ත යේන භගවා තේනොපසංකම උපසංඛමෙත්වා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්ද අප්පාබාධං අප්පාසංඛං ලහොට්ටානං බලං පාසු විහාරං කොච්ච බෝධි භන්තේ රාජකුමාරෝ භගවතෝ පාදේ සිරසා වන්දතේ අප්පාබාධං අප්පාසංඛං ලහොට්ටානං බලං පාසු විහාරං කොච්ච තේතේ ඒවංච වදේහි අදිවාසේතු කිරබන්තේ භගවා බෝධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය භක්ඛං සද්ධෙන් වික්ඛු සංඝේනාති එවං බෝතිකෝ සංජිකා පුත්තෝ මානවෝ බෝධිස්ස රාජකුමාරස්ස පටිසුත්වායේන භගවතේන උපසංඛමේ උපසංකමේत्वा භගවතා සද්ධෙන් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ සංජිකා පුත්තෝ මානවෝ භගවන්තං ඒතදවෝච බෝධි භෝගෝතම රාජකුමාරෝ භෝතෝ ගෝතමස්ස පාදේ සිරසා වන්දති අප්පාබාධං අප්පාසංඛං ලහොට්ඨානං බලං පාසු විහාරං පුච්ඡති එවං ච වදේති අදිවාසේසු කිරබවං ගෝතමෝ බෝධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය බත්තං සද්ධින් දික්ඛු සංඝේනාති අදිවාසේසි භගවතුන් හි භාවේන අතපෝ සංජිකා පුත්තෝ මානවෝ භගවතෝ අදිවාසනං විදිත්වා උත්ථායාසනා යේන බෝධි රාජකුමාරෝ තේනුපසංඛමේ උපසංඛමේत्वा බෝධිං රාජකුමාරං ඒතද බෝච අවෝචුම්හා කෝ මයං බොහෝතෝ වචනේන සං භවන්තං ගෝතමං බෝධි භෝ ගෝතම රාජකුමාරෝ භෝතෝ ගෝතමස්ස පාදේ ශිරසා වන්දති අප්පාබාධං අප්පසංඛං ලහොට්ඨානං බලං පාසෝ විහාරං පුච්ඡති එවං ච වදේති අධිවාසේතු කිර භවං ගෝතමෝ බෝධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය භත්තං සද්ධෙන් බික්ඛු සංඝේනාතේ අදේවොත්තං ච පන සමනේන ගෝතමේනාති අතකෝ බෝධි රාජ කුමාරෝ තස්සාරත්තියා අච්චයේන සකේ නිවේසනේ පනේතං කහදනීයං භෝජනීයං පටියාදා පෙත්වා කෝකනදං ච පාසාදං ඕදාතේ හිදොස්සේහි සන්තරා පෙත්වා යාව පච්චිමා සෝපාන කලේ පරා සංජිකා පුත්තං මානවං ආමන්තේසේ ඒහි ත්වං සම්ම සංජිකා පුත්ත යේන භගවා තේනුපසංඛම උපසංඛමෙත්වා භගවතෝ කාලං ආරෝචේහි කාලෝ බන්තේ නිච්චිතං භත්තන්තේ එවං බොහෝති කෝ සංජිකා පුත්තෝ මානවෝ බෝධිස්ස රාජකුමාරස්ස පටිසුත්වා යේන භගවා තේනුපසංඛමේ උපසංඛමෙත්වා භගවතෝ කාලං ආරෝචේසේ කාලෝ භෝගෝතම නිට්ඨිතං භස්සන්තේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යේන බෝධිස්ස රාජකුමාරස්ස නිවේසනං තේනුපසංඛමේ තේන කෝපන සමයේන බෝධි රාජකුමාරෝ බහිද්වාර කොට්ඨකේ චිතෝ හෝති භගවන්තං ආගමය මානෝ අද්දසාකෝ බෝධි රාජකුමාරෝ භගවන්තං දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන පච්චුන් ගන්්වා භගවන්තං අභිවාදෙත්වා පුරක්ඛත්වා යේන කෝකනදෝ පාසාදෝ තේනුප සංඛමේ අතකෝ භගවා පච්චිමං සෝපානකලේ පරං නිස්සාය අට්ඨාසේ අතකෝ බෝධි රාජකුමාරෝ භගවන්තං ඒතද වෝච අභිරෝහතු බන්තේ භගවා දුස්සානේ අභිරෝහතු සුගතෝ දුස්සානේ යං මමං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති එවං වොත්තේ භගවා තොන්හි අහෝසේ ဒုတိယံ ති කෝ බෝධේ රාජ කුමාරෝ භගවන්තං ඒතද වෝච අබිරෝහතු බන්තේ භගවා දුස්සානේ අබිරෝහතු සුගතෝ දුස්සානේ යං මමං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති ဒုတိယံတိကိုဘဂဝါတုန်ဟိအဟောစီသတိယံတိကိုဘောဓိရာဇကုမာရောဘဂဝန္တံဧသဒဝောချေ අභිරෝහතු බන්සේ භගවා දුස්සානේ අභිරෝහතු සුගතෝ දුස්සානේ යං මමං අස්ස දීගරත්තං හිතාය සුඛායාති අතකෝ භගවා ආයස්මන්තං ආනන්දං අපලෝකේසේ අතකෝ ආයස්මා ආනන්දෝ බෝධිං රාජකුමාරං ඒතදවෝච සංහරතු රාජකුමාර දුස්සානේ නකෝ භගවා චේසපත්තිකං අක්ඛ මිස්සති පච්චිමං ජනතං තථාගතෝ අපලෝකේති තේ අතකෝ බෝධිරාජ කුමාරෝ දුස්සානි සංහරාසෙත්වා උපරිකෝකනදේ පාසාදේ ආසනානි පඤ්ඤාපේසේ අතකෝ භගවා කෝකනදම් පාසාදං අබිරෝහිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසේදේ සද්ධින් බික්ඛු සංඝේන අතකෝ බෝධි රාජ කුමාරෝ බුද්ධ ප්‍රමුඛං වික්ඛු සංඝං පනේතේන පාදනීයේන භෝජනීයේන සහත්තා සන්තප්පේසේ සම්පවාරේසේ අතකෝ බෝධි රාජ කුමාරෝ භගවන්තං බුත්තාවින් ඕනිත පත්තපානින් අඤ්‍යතරං නේචං ආසනං ගහත්වා ඒකමං සංනිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ බෝධි රාජකුමාරෝ භගවන්තං ඒකදවෝච මයං කෝ බන්තේ එවං හෝති නකෝ සුඛේන සුඛං අධිගන්තම්බං දුක්ඛේන කෝ සුඛං අධිගන්තම්බන්ති මයං පිකෝ රාජකුමාරේ පුම්බේව සම්බෝධා අනභි සම්බුද්දස්ස බෝධි සත්ථස්සේව සතෝ ඒතද හෝසි නකෝ සුකේන සුඛං අධිගන්තම්බං දුක්ඛේන කෝ සුඛං අධිගන්තම්බන්ති සෝකෝ අහං රාජකුමාර අපරේන සමයේන දහරෝව සමානෝ සුසුකාලකේසෝ භද්රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසාම් අකාමකානං මාතාපිතුන්නම් අස්සෝ මුඛානං රුදන්තානං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මානගාරියම් පම්බගින් සෝ එවං පබ්බජිතෝ සමානෝ කිං කුසල ගවේසේ අනුත්තරං සම්තේවර පදං පරේසමානෝ යේන ආහාරෝ කාලාමෝ තේනුපසංකමින් උපසංකමිත්වා ආලාරං කාලාමං ඒතදවෝච ඉච්ඡාමහං ආවුසෝ කාලාම ඉමස්මෙන් ධම්ම දිනේ බ්‍රහ්මචරියං චරිතුන්ති එවං වොච්චේ රාජකුමාර ආලාරෝ කාලාමෝ මං ඒතද වෝච විහෙරතායස්මා සාදිසෝ අයං ධම්මෝ යත්ථ විඤ්ඤෝ පුරිසෝ නචිරස්සේව සකං ආචාර්ය සංසයං අභිඤ්ඤා සච්චේකତ୍වා උපසම්පජ්ජ විහෙරෙයාති සෝකෝ අහං රාජකුමාර නකිරස්සේව කිප්පමේව කං ධම්මං පරියාපුනින් සෝකෝ අහං රාජකුමාර තාවතකේන ඔට්ඨප්පහතමත්තේන ලපිතලාපන මත්තේන ඥානවාදංච වදාමි ථේරවාදංච ජානාමි පස්සාමි තිච පටිජානාමි අහං චේව අඤ්ඤේච තස්ස මයං රාජ කුමාර ඒතද හෝසි නකෝ ආලාරෝ කාලාමෝ ඉමන් ධම්මං කේවලං සද්ධාමත්තකේන සයං අවිඤ්ඤාසත්තේ කତ୍වා උපසම්පජ්ජ විහරාමේ තේ පවේදේති අද්දා ආලාරෝ කාලාමෝ ඉමන් ධම්මං ඥානං පස්සං විහෙරති තේ අතක්වාහං රාජකුමාර යේන ආලාරෝ කාලාමෝ තේන උපසංකමින් උපසංකමේत्वा ආලාරං කාලාමං ඒතදවෝචං කිත්තාවතානෝ ආහුසෝ කාලාම ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහරාමි තේ පරේදේසේති එවං වොත්තේ රාජකුමාර ආලාරෝ කාලාමෝ ආසින්චඤ්ඤායතනං පවේදේසී තස්ස මයිහං රාජකුමාර ඒතද හෝසී නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්තේ සද්ධා මයිහම් පත්තේ සද්ධා නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ති විරියං මයිහම් පත්තේ විරියං නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්තේ සතේ මයිහම් පත්තේ සතේ නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථේ සමාදේ මයිහම් පත්තේ සමාදේ නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථේ පඤ්ඤා මයිහම් පත්තේ පඤ්ඤා යන්නෝනාහං යං ධම්මං ආලාරෝ කාලාමෝ සයං අබිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහරාමේතේ පවේදේතේ තස්ස ධම්මස්ස සච්චිකිරියාය පදහෙයන්ති සෝකෝ අහං රාජකුමාර නචරස්සේව කිප්පමේව තං ධම්මං සයං අවිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහාසෙම් අතක්වාහං රාජකුමාර යේන ආලාරෝ කාලාමෝ තේනුපසංකමින් උපසංකමිත්වා ආලාරං කාලාමං ඒතද වෝචන් එත්තාවතානෝ ආවුසෝ කාලාම ඉමන් ධම්මං සයන් අවිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහරාමි තේ භවේදේසේති එත්තාවතාකෝ අහං ආවුසෝ ඉමන් ධම්මං සයන් අවිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ භවේදේමි තේ අහන්තිකෝ ආවුසෝ එත්තාවතා ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහරාමේති ලාභානෝ ආවුසෝ ස්වලද්ධංනෝ ආවුසෝ යේමයන් ආයස්මන් සංස්ථාදිසං සබ්‍රක්මචාරින් පස්සාම ඉතියාහං ධම්මං සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ පවේදේමේ සංස්වං ධම්මං සයං අබේඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරසේ යන්ත්වං ධම්මං සයං අබේඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරසේ තමහං ධම්මං සයං අබේඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ පවේදේමි ඉතියාහං ධම්මං ඥානාමේ සංස්වං ධම්මං ඥානාසේ යන්තං ධම්මං ඥානාසේ සමහං ධම්මං ඥානාමි ඉතියාදිසෝ අහං සාදිසෝ ත්වං යාදිසෝ ත්වං සාදිසෝ අහං ඒහි දානියාවුසෝ උභෝව සන්තා ඉමං ගණං පරිහරාමාති ඉතිකෝ රාජකුමාර ආලාරෝ කාලාමෝ ආචාරියෝ මේ සමානෝ අන්තේ වාසෙන් මං සමානං අත්තනෝ සමසමං තපේසේ කුලාරායාය ච මං පෝජාය පෝජේසේ තස්ස මයිහං රාජ කුමාර ඒතද හෝසී නායන් ධම්මෝ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති යාවදේව ආකින්චඤ්ඤායතනෝපපත්තියාතේ සෝඛෝ අහං රාජකුමාර සං ධම්මං අනලං කරෙත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමින් සෝකෝ අහං රාජ කුමාර කිං කුසල ගවේසේ අනුත්තරං සම්තිවර පදං පරියේෂමානෝ යේන උද්දකෝ රාම පුත්තෝ තේනුපසංඛමින් උපසංඛමේत्वा උද්දකං රාමපුත්තං ඒතදවෝචන් ඉච්ඡාමහං ආවසෝ රාම ඉමස්මින් ධම්ම විනයේ බ්‍රහ්මචරියං චරිතුන්ති ඒවන් වොච්චේ රාජකුමාර උද්දකෝ රාම පුත්තෝ මං ඒතදවෝච විහෙරසායස්මාත් තාදිසෝ අයං ධම්මෝ යස්ස විඤ්ඤෝ පුරිසෝ නකිරස්සේව සකං ආචාරියකං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වාං උපසම්පජ්ජ විහෙරෙය්‍යාති සෝකෝ අහං රාජකුමාර නචරස්සේව කිප්පමේව තන් ධම්මං පරියාපුනිම් සෝකෝ අහං රාජකුමාර තාවතකේන ඔට්ඨප්පහත මත්තේන ලපිතලාපන මත්තේන ඥානවාදංච වදාමි ථේරවාදංච ජානාමි පස්සාමි තෙච පටිජානාමි අහං චේව අඤ්ඤේච තස්ස මයිහං රාජ කුමාර ඒතද හෝසි නකෝ රාමෝ ඉමන් ධම්මං කේවලං සද්ධාමත්තකේන සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහරාමි තේ පවේදේසේ අද්ධාරාමෝ ඉමන් ධම්මං ඥානං පස්සං විහාසේතේ අත කෝහං රාජකුමාර යේන උද්දකෝ රාමපුත්තෝ තේනුපසංඛමින් උපසංඛමේत्वा උද්දකං රාමපුත්තං ඒතදවෝචන් චිත්තාවතානෝ ආඋසෝ රාම ඉමන් ධම්මං සයන් අභිඤ්ඤා සච්චේකත්වාං උපසම්පජ්ජ විහරාමේති පවේදේසේතේ එවං වොත්තේ රාජකුමාර උද්දකෝ රාම පුත්තෝ නේව සංඥානා සංඥායතනං පවේදේසේ තස්ස මයිහං රාජකුමාර ඒතද හෝසී නකෝ රාමස්සේව අහෝසී සද්ධා මයිහං පත්තේ සද්ධා නකෝ රාමස්සේව අහෝසි විරියං මයිහං පත්තේ විරියං නකෝ රාමස්සේව අහෝසී සතේ මයිහම් පත්තේ සතේ නකෝ රාමස්සේව අහෝසී සමාදේ මයිහම් පත්තේ සමාදේ නකෝ රාමස්සේව අහෝසී පඤ්ඤා මයිහම් පත්තේ පඤ්ඤා යන්නෝනං යං ධම්මං රාමෝ සයං අබෙඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහරාමේතේ පවේදේසේ තස්ස ධම්මස්ස සච්චි කිරියාය පදහෙයන්තේ සෝකෝ අහං රාජකුමාර නචරස්සේව කිප්පමේව තන් ධම්මං සයං අබෙඤ්ඤා සච්චිකत्वा විහාසින් අත ක්වාහං රාජකුමාර යේන උද්දකෝ රාමපුත්තෝ තේනුප සංඛමි උපසංඛමිත්වා උද්දකං රාමපුත්තං ඒතදවෝචන් එත්තාවතානෝ ආහුසෝ රාම ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ පවේදේසීති එත්තාවතාකෝ අහං ආවුසෝ ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ පවේදේමේති අහන්තිකෝ ආවුසෝ එත්තාවතා ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරාමේති ලාභානෝ ආවුසෝ සුලද්ධං නෝ ආවුසෝ යේමයන් ආයස්මන් සංසාරි සංසබ්‍රක්මචාරින් පස්සාම ඉතියන් ධම්මං රාමෝ සයන් අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ පවේදේසේ සංඛං ධම්මං සයන් අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරසේ යං ත්වං ධම්මං සයන් අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරසේ සංධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ පවේදේසේ ඉතියන් ධම්මං රාමෝ අඤ්ඤාසේ සංසං ධම්මං ඥානාසේ යං සං ධම්මං ඥානාසේ සං ධම්මං රාමෝ අඤ්ඤාසේ ඉති ආදිසෝ රාමෝ අහෝ සීත්ථාදිසෝ ත්වං යාදිසෝ ත්වං ඡාදිසෝ රාමෝ අහෝ සී ඒහි දානියා උසෝ ත්වං ඉමං ගණං පරිහරාතේ ඉතිකෝ රාජකුමාර උද්දකෝ රාමපුත්තෝ සබ්‍රක්මචාරී මේ සමානෝ ආචාරියට්ඨානේච මණ්ඨපේසී උලාරායච මං පෝජාය පූජේසී තස්ස මයිහං රාජකුමාර ඒතද හෝසී නායං ධම්මෝ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති යාවදේව නේව සංඥා නා සංඥායතනෝපපත්තියාති සෝඛෝ අහං රාජකුමාර තං ධම්මං අනලං කරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමින් සෝකෝහං රාජකුමාර කිං කුසල ගවේෂේ අනුත්තරං සම්තිවර පදං පරියේ සමානෝ මගධේසෝ අනුකුබ්බේන චාරිකං චරමානෝ යේන උරුවේලා සේනා නිගමෝ තදවසරින් තත්තද්ද සංග්‍රමණීයං භූමි භාගං පාසාදිකං ච වනසණ්ඩං නදින්ච සම්දන්තිං සේතකං සුපතිත්තං රමණීයං සමන්තාච ගෝචරගාමං තස්ස මයිහං රාජකුමාර ඒකද හෝසි රමණීයෝ වත භූමි භාගෝ පාසාදිකෝච වනසණ්ඩෝ නදීච සම්දති සේතකා සුපතිත්තා රමණීයං සමන්තාච ගෝචරගාමෝ අලංවතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානායාති සෝකෝ අහං රාජකුමාර සත්‍යේව නිසේදෙන් අලමිදං පධානායාති අපිස්සු මං රාජකුමාර තිස්සෝ උපමායෝ පටිහංසෝ අනච්චරියා කුබ්බේ අස්සුත කුබ්බා සේයතාපි රාජකුමාර මල්ලං කට්ටං සස්නේහං උදකේ නික්කෙත්තං අත පුරිසෝ ආගච්ඡේය උත්තරාරණින් ආදාය අග්ගින් අබිනිබ්බත්තේසාමි තේජෝ පාසු කරිස්සාමි තේ සංඛින් මඤ්ඤති රාජකුමාර අපිනසෝ පුරිසෝ අමොං අල්ලං කට්ටං සස්නේහං උදකේ නික්කෙත්තං උත්තරාරණින් ආදාය අභිමන්තෙන්තෝ අග්ගින් අබිනිබ්බච්චේය තේජෝපාතු කරේයාති නොහිදං බන්තේ සංකිස්ස හේතෝ අදොන් හිබන්තේ අල්ලං කට්ටං සස්නේහං සංචපන උදකේ නික්ඛෙත්තං යාවදේවච පනසෝ පුරිසෝ කිලමතස්ස විඝාතස්ස භාගියස්සාති एवमेव को राजकुमार येहि केचि समना वा ब्राह्मणा वा खायेन चेव चित्तेन च कामे औपकट्टः विहरन्ति योचने सङ्कामेषु कामच्छन्दो कामस्नेहो काममुच्चा कामपिपासा कामपरिलाहो सोच अजत्तङ् न सुप्पहीनो होति නසුප්පටි පස්සද්දෝ ඕපක්ඛමිකා චේවතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියන්ති අභබ්බාචතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය නොචේපිතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා ඕපක්ඛමිකා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියන්ති අභග්වාචතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය අයං කෝ මං රාජ කුමාර පඨමා උපමා පටිභාසේ අනච්චරියා පුබ්බේ අසුත පුම්බා අපරාපිකෝ මං රාජ කුමාර ဒ ුතියා උපමා පටිභාසේ අනච්චරියා පුබ්බේ අසුත පුබ්බා සේයථාපි රාජකුමාර අල්ලං කට්ඨං සස්නේහං ආරකා උදකා තලේ නික්කෙත්තං අත පුරිසෝ ආගච්ඡේය උත්තරාරණින් ආදාය අග්ගෙන් අබිනිබ්බත්ස්සාමි තේජෝ පාතු කරිස්සාමි තේ තං කිං මඤ්ඤසි රාජකුමාරේ අපිනසෝ පුරිසෝ අමුං අල්ලං කට්ඨං සස්නේහං ආරකා උදකා තලේ නික්ඛෙත්තං උත්තරාරණින් ආදාය අබිමන්තෙන්තෝ අග්ගින් අබිනිබ්බත්තේය තේජෝ පාතු කරේයාති නොහිදං බන්තේ සංකේස හේතුං අදොන් හි භන්තේ අල්ලං කට්ඨං සස්නේහං කිංචාපි ආරකා උදකාත්තලේ නික්ඛෙත්තං යාව දේවච පනසෝ පුරිසෝ කිලමතස්ස විගාතස්ස භාගේයස්සාති ඒවමේව කෝ රාජකුමාර යේහි කේචි සමනා වා බ්‍රාහ්මනා වා කායේන කෝ කාමේහි වෝපකට්ඨා විහරන්තේ යෝචේ සංඛාමේසෝ කාමච්ඡන්தோ කාමස්නේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිලාහෝ සෝච අජ්ජත්තං නසුප්පහීනෝ හෝති නසුප්පටිපස්සද්දෝ ඕපක්කමිකා චේතේ තේ බොන්තෝ සමනබ්‍රාහ්මනා දුක්ඛාතිප්පා කරා කටුකා වේදනා වේදියන්තේ අභම්භාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය නොචේසිතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා ඕපක්කමිකා දුක්ඛා තිප්පා කරා කටුකා වේදනා වේදියන්ති අභම්භාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය අයං කෝ මං රාජ කුමාර ဒ ුතියා උපමා පටිභාසී අනච්චරියා පුබ්බේ අසුත පුම්බං අපරාධිකෝ මං රාජ කුමාර තතියා උපමා පටිභාසී අනච්චරියා පුම්බේ අසුත පුම්බං සේයතා විරාජ කුමාර සුඛං පඨං කෝලාපං ආරකා උදකා තලේ නික්ඛිතං අත පුරිසෝ ආගච්ඡේය උත්තරාරණින් ආදාය අග්ගින් අබිනිබ්බත්ථාමේ තේජෝපාසු කරෙස්සාමේ තේ සංකින් මඤ්ඤසේ රාජකුමාර අපිනසෝ පුරිසෝ අමං සොක්ඛං කට්ඨං කෝලාපං ආරසා උදකා තලේ නික්ඛේතං උත්තරාරණින් ආදාය අබිමන්තෙන්තෝ අග්ගින් අබිනිබ්බත්තේය තේජෝ පාසු කරේයාති එවං බන්තේ සංකිස්ස හේතෝ අදොං හි බන්තේ සුක්ඛං කට්ඨං කෝලාපං තංච පන ආරකා උදකා තලේ නික්ඛිතං තේ एवमेव को राजकुमार ये हि केचि समना वा ब्राह्मणा वा खायेन चेव चित्तेन च कामे वोपकट्टा विहरन्ति यो च नेषाम् कामेषु कामच्छन्दो कामस्नेहो काममुज्जा कामपिपासा कामपरिलाहो සෝච අජ්ජත්තං සොප්පේනෝ හෝති සුප්පටිපස්සද්දෝ ඕපක්කමිකාචේපේ තේ බන්තෝ සමනබ්‍රාහ්මනාං දුක්ඛාතිප්පා කරා කටුකා වේදනා වේදියන්ති බබ්භාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය නොචේසිතේ බන්තෝ සමන බ්‍රාහ්මනා ඕපක්ඛමිකා දුක්ඛා සිප්පා කරා කටුකා වේදනා වේදියන්ති බබ්භාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය අයං කෝ මං රාජකුමාර තතියා උපමා පටිභාසේ අනච්චරියා පුබ්බේ අස්සතේ පුම්බාං ඉමා කොමං රාජකුමාරත්තිස්සෝ උපමා පටිබංසෝ අනච්චරියා කුබ්බේ අසුත කුම්බං තස්සමයිහං රාජකුමාර ඒතද හෝසී යන්නෝනාහං දන්තේහි දන්තමාදාය ජීවහාය තාලුං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන්හෙය අබිනිප්පේලේය අபிසංසාපේයන්තේ සෝකෝ අහං රාජකුමාර දන්තේහි දන්තමාදාය ජීවහාය සාලුං ආහච්ච චේතසා චෙත්තං අබිනිග්ගණ්හාමි අබිනික්ඛේලේමි අபிසංසාපේමි තක්ෂමයිහං රාජකුමාරේ දන්තේදේ දන්තමාදාය දිවහාය තාලුං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන්හයතෝ අබිනිප්පීලයතෝ අபிසංසාපයතෝ කච්චේහි සේදා මුච්ඡන්තේ සේයථාපිරාජ කුමාර බලවා පුරිසෝ දුබ්බලතරං පුරිසං සීසේවා ගහෙත්වා ඛන්දේවා ගහෙත්වා අබිනෙග්ගන්හෙය අබිනිප්පේලෙය අபிසංසාතේය ඒවමේව කෝමේ රාජ කුමාර දන්තේ බිදන්තමාදාය ජීවහාය සාලුං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන්හයතෝ අබිනිප්පීලයතෝ අபிසංසාපයතෝ කච්චේ හේසේදා මුච්ඡන්තේ ආරද්ධං කෝ පනමේ රාජකුමාර විරියං හෝති අසල්ලේනම් උපට්ඨේතා සති අපම්මොට්ඨා සාරද්ධෝච පනමේ කායෝ හෝති අප්පටිපස්සද්ධෝ තේනේව දුක්ඛපදානේන පදානාභේතුන් තස්ස සතෝ තස්ස මයිහං රාජකුමාර ඒතද හෝසී යන්නෝනාහං අප්පානකං ඥානං ජායයන්තේ යෝකෝ අහං රාජකුමාර මුඛතෝච නාසතෝච අස්සාසපස්සාසේ උපරොන්දින් තස්ස මයිහං රාජකුමාර මුඛතෝච නාසතෝච අස්සාසපස්සාසේසෝ උපරුද්දේසෝ කන්නසෝතේහි වාසානං නික්ඛමන්තානං අදිමත්සෝ සද්දෝ හෝති සේයථාපි නාම කම්මාර ගග්ගරියා ධමමානාය අධිමත්තෝ සද්දෝ හෝති ඒවමේව කෝ රාජකුමාර මුකතෝච නාසතෝච අස්සාස පස්සාසේසු උපරුද්දේසු කන්නසෝතේ හි වාසානන් නික්කමන්තානං අධිමත්තෝ සද්දෝ හෝති ආරද්ධං කෝපනමේ රාජකුමාර විරියං හෝති අසල්ලේනං උපට්ඨිතා සතේ අපම්මුට්ඨා සාරද්ධෝච පනමේ කායෝ හෝති අපටි පස්සද්ධෝ තේනේව දුක්ඛ පධානේන පධානාබේ තුන්තස්ස සතෝ තස්ස මයිහං රාජකුමාර ඒතද හෝසී යන්නෝ නාහං අප්පාන සංගේව ජහනං ජහයේ යන්ති සෝකෝ අහං රාජකුමාර මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ උකරොන්දින් තස්ස මයිහං රාජකුමාර මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසු උපරුද්ධේසු අදිමත්සා වාචා මොද්ධානං ඕහනන්තේ සේයථාපි රාජකුමාර බලවා පුරිසෝ තින්හේන සිකරේන මුද්ධානං අභිමන්තේය ඒවමේව කෝමේ රාජකුමාර මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසු උපරුද්දේසු අදිමත්තා වාතා මුද්ධානං ඕහනන්තේ ආරද්ධං කෝපනමේ රාජකුමාර විරියං හෝති අසල්ලේනං උපට්ඨිතා සතේ අපම්මුට්ඨා සාරද්ධෝච පනමේ කායෝ හෝති අප්පටිපස්සද්ධෝ තේනේව දුක්ඛපදානේන පදානාභේතුන් තස්ස සතෝ තක්ෂ මයිහං රාජකුමාර ඒතද හෝසේ යන්නෝ නහං අප්පාන සංගේව ඥානං ඥායයන්ති සෝකෝ අහං රාජකුමාර මුඛතෝ ච නාසතෝ ච කන්නතෝ ච අස්වාස පස්වාසේ උපරුන්දින් අස්ස මයිහං රාජකුමාරං මුඛතෝ ච නාසතෝ ච කන්නතෝ ච අස්වාස පස්වාසේසෝ උපරුද්ධේසෝ අධිමස්සාසේසේ සීස වේදනා හොන්ති සේයසාපි රාජකුමාර බලවා පුරිසෝ දල්හේන වරත්තක බන්දේන සීසේ සීස වේටන් දදෙය්‍ය ඒවමේව කෝ රාජකුමාර මුඛතෝච නාසතෝච කන්නතෝච අස්වාස පස්වාසේසු උපරුද්දේසු අදිමත්තා ශේෂේ ශේෂ වේදනා හොන්තේ ආරද්ධං කෝපනමේ රාජකුමාර විරියං හෝති අසල්ලේනම් උපාඨිතා සති අපම්මුට්ඨා සාරද්ධෝච පනමේ කායෝ හෝතේ අපටිපස්සද්ධෝ තේනේව දුක්ඛපදානේන පදානාභේතුන් තස්ස සතෝ තස්ස මයිහං රාජ කුමාර ඒතද හෝසි යන්නෝනාහං අප්පානකං ඒව ජානං ජායයන්ති සෝකෝ අහං රාජ කුමාර මුඛතෝච නාසතෝච කන්නතෝච අස්වාසේ පස්වාසේ උපරුන්දින් තස්ස මයිහං රාජ කුමාර මුඛතෝච නාසතෝච කන්නතෝච අස්වාස පස්වාසේසෝ උපරුද්දේසෝ අදිමත්සා වාචා කුච්චින් පරිකන්තන්තේ සේයතාපි රාජකුමාර දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වා සේවාත් තින්හේන ගෝවිකන්තනේන කොච්චින් පරිකන්තේය ඒවමේව කෝ රාජකුමාර මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසෝ උපරුද්දේසෝ අදිමත්තා වාචා කොච්චින් පරිකන්තන්තේ ආරද්ධං කෝපනමේ රාජකුමාරේ විරයං හෝතේ අසල්ලේනං උපට්ඨිතා සති අපම්මුද්දතාං සාරද්දෝච පනමේ කායෝ හෝති අපටිපස්සද්ධෝ තේනේව දුක්ඛප්පදානේන පදානාභේතුන් තස්ස සතෝ තස්ස මයිහං රාජ කුමාර ඒතද හෝසි යන්නෝ නාහං අප්පානකං ඒව ජානං ජායේ යන්තේ සෝකෝ අහං රාජකුමාර මුඛතෝච නාසතෝච කන්නතෝච අස්වාස පස්වාසේ උපරොන්දින් තස්ස මයිහං රාජකුමාර මුඛතෝච නාසතෝච කන්නතෝච අස්වාස පස්වාසේසෝ උපරුද්දේසෝ අධිමත්සෝ කායස්මින් දාහෝ හෝති සේයතාපි රාජකුමාර ද්වේ බලවන්තෝ පුරිසා දුබ්බල තරං පුරිසං නානා බාහසෝ ගහෙත්වා අංගාරකාසුයා සංසාපේයොන් සම්පරිතාපේයොන් එවමෙව කෝමේ රාජකුමාර මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසෝ උපරුද්ධේසෝ අදිමත්සෝ කායස්මින් දාහෝ හෝති ආරද්ධං කෝපනමේ රාජකුමාර විරියං හෝති අසල්ලේනම් උපාඨිකා සතියපම් මුට්ඨා සාරද්ධෝච පනමේ කායෝ හෝති අප්පටිපස්සද්ධෝ තේනේව දුක්ඛපදානේන පදානාභිසුන් තස්ස සතෝ අපේසු මං රාජකුමාර දේවතාදිස්වා ඒවමාහංසෝ කාලකතෝ සමනෝ ගෝතමෝති ඒකච්ඡා දේවතා ඒවමාහංසෝ න කාලකතෝ සමනෝ ගෝතමෝ අපිට කාලං කරෝති තී ඒකච්ඡා දේවතා ඒවමාහංසෝ න කාලකතෝ සමනෝ ගෝතමෝ නපි කාලං කරෝති අරහං සමනෝ ගෝතමෝ විහාරෝත්වේ වේසෝ අරහතෝ ඒව රූපෝ හෝති තී තස්ස මයිහං රාජ කුමාර ඒතද හෝසි යන්නෝනාහං සබ්බසෝ ආහාරෝ පච්චේදාය පටිපජ්ජයන්තේ අත කොමං රාජ කුමාර දේවතා උපසංකමිත්වා ඒතද වෝචුන් මාකෝත්වං මාරිස සම්බසෝ ආහාරෝ පච්චේදාය පටිපජ්ජේ සචේකෝත්වං මාරිස සම්බසෝ ආහාරෝ පච්චේදාය පටිපජ්ජෙස්සසේත් තස්සතේ මයං දිබ්බං ඕජං ලෝමකෝපේහි අජ්ජෝ හරිස්සාම තාය ත්වං යාපෙස්සසේතේ තස්ස මයිහං රාජ කුමාර ඒතද හෝසි අහං චේව කෝපන සම්බසෝ අජස් දුකං පටිජානෙයං ඉමාච මේ දේවතා දිබ්බං ඕජං ලෝම කෝපේහි අජ්ජෝ හරේයොං ථාය චාහං යාපේයං තං මමාස්ස මුසාතේ සෝකෝ අහං රාජ කුමාරත් ඉත්තා දේවතා පච්චා චික්ඛාමි හලන්තේ වදාමි තස්ස මයිහං රාජකුමාර ඒතද හෝසි යන්නෝනාහං තෝකං තෝකං ආහාරං ආහාරේය පසතම් පසතම් යදිවා මුග්ගයෝසං යදිවා කුලත්තයෝසං යදිවා කලායයෝසං යදිවා හරේනුකයෝසන්තේ සෝකෝ අහං රාජ කුමාර තෝකං තෝකං ආහාරං ආහාරේසින් පසතම් පසතම් යදිවා මුග්ගයෝ සං යදිවා කොලත්ත යෝ සං යදිවා කලාය යෝ සං යදිවා හරේනුක යෝ සං පස්ස මයිහං රාජ කුමාර තෝකං තෝකං ආහාරං ආහාරයතෝ පසතම් පසතම් යදිවා මුග්ගයෝසං යදිවා කුලත්ත යෝසං යදිවා කලාය යෝසං යදිවා හරේනක යෝසං අදිමත්තක සීමානම් පත්තෝ කායෝ හෝති සේයථාපි නාම අසේතික පබ්බානි වාක්කාක පබ්බානි වා ඒවමේවස්සු මේ අංගපච්ඡංගානේ භවන්තේ තායේ වප්පාහාරතාය සේයතාපි නාම ඔට්ඨපදං ඒවමේවස්සු මේ ආනේසදං හෝති තායේ වප්පාහාරසාය සේයතාපි නාම වට්ඨනාබලේ ඒවමේවස්සු මේ පිට්ඨේ කණ්ඨකෝ උන්නතාවනතෝ හෝති තායේ වප්පාහාරසාය සේයතාපි නාම ජරශාලාය ගෝපානසියෝ ඕලුග්ග බිලුග්ගා භවන්තේ ඒවමේවස්සු මේ පාසුලියෝ ඕලුග්ග විලුග්ගා භවಂತಿ තායේ වප්පාහාරතාය සේයතාතිනාම ගම්භීරේ උදපානේ උදකකාරකා ගම්භීරගතා ඔක්කායිකා දෙසන්ති ඒවමේවස්සු මේ අක්ඛේ කෝපේසෝ අක්ඛේ තාරකා ගම්භීරගතා ඔක්කායිකා දෙසන්ති තායේ වප්පාහාරතාය සේයතාවේ නාම තිත්තිකාලාභෝ ආමකච්චින්නෝ වාසා තපේන සම්පුටිතෝ හෝති සම්මිලාසෝ ඒවමේවස්සු මේ සේ සච්චවේ සම්පුටිතා හෝති සම්මිලාසාත් තායේවප්පාහාරතාය සෝකෝ අහං රාජකුමාර උදරච්ච වින් පරාමසිස්සාමේතේ පිට්ඨේ කණ්ඨ සංයේව පරිගණ්හාමේ පිත්තේ කණ්ඨකං පරාමසිස්සාමේ තේ උදරච්ච විඤ්ඤේව පරිගණ්හාමි යාවස්සු මේ රාජකුමාර උදරච්ච වේ පිත්තේ කණ්ඨකං අල්ලේනා හෝති තායේ වප්පාහාරතාය සෝකෝ අහං රාජකුමාර වච්ඡං වා මුත්තං වා කරෙස්සාමේ තේ තත්තේව අවකුඤ්ඤෝ පපකාමේ කායේ වප්පාහාරතාය සෝකෝ අහං රාජකුමාර ඉමමේව කායං අස්සාසෙන්තෝ පානිනා ගච්ඡානේ අනුමජ්ජාමේ තස්ස මයිහං රාජකුමාර පානිනා ගච්ඡානේ අනුමජ්ජතෝ පෝති මූලානේ ලෝමානේ කායස්මා පපකන්තේ තායේ වප්පාහාරතාය අපිස්සුමං රාජකුමාර මනුස්සා දිස්වා ඒවමාහංසෝ කාලෝ සමනෝ ගෝතමෝතේ ඒකච්චේ මනුස්සා ඒවමාහංසෝ නකාලෝ සමනෝ ගෝතමෝ සාමෝ සමනෝ ගෝතමෝතේ ඒකච්චේ මනුස්සා ඒවමාහංසෝ නකාලෝ සමනෝ ගෝතමෝ නපි ශාමෝ මංගුරච්චවේ සමනෝ ගෝතමෝති යාවස්සුමේ රාජකුමාර ත්‍රාව පරිසුද්ධෝ චවිවන්නෝ පරියෝ දාතෝ උපහතෝ හෝති ඡායේ වප්පාහාරතාය තස්ස මයිහං රාජකුමාර ඒතද හෝසී යේකෝකේති අතීත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදයින්සු ඒතාව පරමං නයිතෝ දීයෝ යේපි හේකේති අනාගත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදයිස්සන්තේ ඒතාව පරමං නයිතෝ දීයෝ යේතිහි කේචි ඒතරහි සමනාවා බ්‍රාහ්මනාවා ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති ඒතාව පරමං නයිතෝ දීයෝ නකෝ පනහං ඉමාය කටුකාය දුක්කරකාරිකාය අධිගච්ඡාමේ උත්තරී මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං සියානුකෝ අඤ්ඤෝ මග්ගෝ බෝධායාති තස්ස මයිහං රාජ කුමාර ඒතද හෝසි අවිජානාමේ කෝ පනාහං පිතෝ සකස්ස කම්මන්තේ සේසාය ජම්බොච්ඡායාය නිසින්නෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතස්සං සවිචාරං විවේකජං පේතේ සුඛං පඨමං උපසම්පජ්ජ විහෙරිතා සියානකෝ ඒසෝ මග්ගෝ බෝධායාති රස්සමයිහං රාජකුමාර සතානුසාරේ විඥානං අහෝසි ඒසෝ මග්ගෝ බෝධායාති තස්සමයිහං රාජකුමාර ඒතද හෝසි කින්නකෝ අහං තස්ස සුඛස්ස භායාමි යන්තං සුඛං අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි තේ තස්ස මයිහං රාජ කුමාර ඒතද හෝසි නකෝ අහං තස්ස සුඛස්ස භායාමි යන්තං සුඛං අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි තේ තස්ස මයිහං රාජ කුමාර ඒතද හෝසි නකෝ සංසුකරං සොකං අධිගන්තුන් එවං අදිමත්සක සීමානං පච්චකායේන යන්නෝනාහං ඕලාරිකං ආහාරං ආහාරේය ඕදන කුම්මා සම්තේ යෝකෝ අහං රාජකුමාර ඕලාරිකං ආහාරං ආහාරේසින් ඕදන කුම්මා සං තේන කෝපනමං රාජකුමාර සමයේන පංචවග්ගියා දික්කෝ පච්චෝපට්ඨිතා හොන්ති යංකෝ සමනෝ ගෝතමෝ ධම්මං අධිගමිස්සති තං නෝ ආරෝචෙස්සති තී යතෝ කෝ අහං රාජකුමාර ඕලාරිකං ආහාරං ආහාරේසින් ඕදන කුම්මාසම් අතමේතේ පංචවග්ගියා දෙක්කෝ නිබ්බින්ජ පක්කමින්සෝ බාහුලිකෝ සමනෝ ගෝතමෝ පදාන දිබ්බන්තෝ ආවත්තෝ බාහුල්ලායාති සෝකෝ අහං රාජකුමාර ඕලාරිකං ආහාරං ආහාරෙත්වා බලංගහෙත්වා විවිච්ඡේව කාමේ හේ තේයාලං කතමං ඥානං උපසම්පජ්ජ විහාසින් විතක්ක විචාරාණං වෝපසමා තේයාලං ဒုတိယං ඥානං තේයාලං තතියං ඥානං පේයාලං චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහාසින් සෝ එවං සමාහිතේ චිත්තේ පරිසොද්දේ පරියෝදාසේ අරංගනේ විගතෝපක්ඛිලේසේ මුදබෝතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පස්සේ පුබ්බේ නිවාසානුසති ඥානාය චිත්තං අබිනෙන්නාමේසින් සෝ අනේක විහෙසං පුබ්බේ නිවාසං අනුස්සරාමේ සේයතේ දම් ඒකාන්ති ජාතින් ද්වේපි ජාතියෝ පෙය්‍යාලම් ඉති සාකාරං සෞද්දේශං අනේක විහෙතං පොබ්බේ නිවාසං අනුස්සරාමි අයං කෝමේ රාජකුමාර රත්ත්‍යා පඨමේ යාමේ පඨමා විද්‍යා අධිගතා අවිද්‍යා විහෙතං විද්‍යාවෝප්පන්නා සමෝ විහෙතෝ ආලෝකෝ uppannෝ යථා සංඅප්පමත්තස්ස ආසාතිනෝ පහිතස්සස්ස විහෙරතෝ සෝ එවං සමාහිතේ චිත්තේ පරිසොද්දේ පරියෝදාතේ අනංගනේ විගසෝපත් කිලේසේ මුදු බොහෝතේ කම්මනිහේ තෙතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චතෝපපාත ඥානාය චිත්තං අබිනින්නාමේ සිං සෝ දිබ්බේන චක්ඛුනා විසොද්දේන අතික්ඛන්ත මානුසකේන සත්‍යේ පස්සාමි චවමානේ උප්පජ්ජමානේ හීනේ පනේසේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානාමි තේයාලං අයං කෝමේ රාජකුමාර රත්ත්‍යා මජ්ජිමේ යාමේ ဒ ුතියා විද්‍යා අධිගතා අවිද්‍යා විහතාම් විද්‍යා උප්පන්නා සමෝ විහෙතෝ ආලෝකෝ උප්පන්නෝ යථා සං අප්‍රමත්තස්ස ආසාතිනෝ පහිතස්සස්ස විහෙරතෝ සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ දිගසෝපක්ඛලේසේ මුදුබෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ ආසවානං කය ඥානාය චිත්තං අබිනින්නාමේ සිං සෝයිදං දුක්ඛන්ති යථා භූතං අබ්බඤ්ඤාසින් පේයාලම් අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං අබ්බඤ්ඤාසින් ඉමේ ආශවාසේ යථා භූතං අබ්බඤ්ඤාසින් පේයාලම් අයං ආශව නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං අබ්බඤ්ඤාසින් අස්සමේ ඒවං ඥානතෝ ඒවං පස්සතෝ කාමසවාපේ චිත්තං විමුච්චිත භවසවාපේ චිත්තං විමුච්චිත අවිජ්ජාසවාපේ චිත්තං විමුච්චිත විමුක්තස්මින් විමුක්තමිති ඥානං අහෝසේ තේනා ජාති පුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තස්සායාති අබ්භඤ්ඤාසින් අයං කෝ මේ රාජකුමාර රස්සියා පච්චිමේ යාමේ තතියා විද්‍යා අධිගතා අවිද්‍යා විහතා විද්‍යා uppannā සමෝ විහතෝ ආලෝකෝ uppannෝ යථාතං අප්‍රමත්තස්ස ආථාසිනෝ පහිතස්සස්ස විහෙරතෝ තස්ස මයිහං රාජකුමාර ඒතද හෝසි අධිගතෝ කොමයායන් ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පනේතෝ අතක්ඛාවචරෝ නිපුනෝ පණ්ඩිත වේදනීයෝ ආලේ රාමා කෝපනායන් පජා ආලේ රසා ආලේ සම්මුදිතා ආලේ රාමාය කෝපන පජාය ආලේ රසාය ආලේ සම්මුදිතාය දොද්දසං එදන්තානං යදිදං එදපච්චයතා පටිච්ච සමුප්පාදෝ ඉදම් විපෝඨානං දුද්දසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං අහං චේව කෝපන ධම්මං දේශේයං පරේචමේන ආජානේයං සෝ මමස්ස කිලමතෝ සාමමස්ස විහෙසාති අපිස්සුමං රාජකුමාර ඉමා අනච්චරියා ගාථා පටිභංසෝ පුම්බේ අස්සත පුම්බා කිච්චේන මේ අධිගතං හලන්දානේ පකාසිතුම් රාග දෝෂ පරේතේහි නායන් ධම්මෝ සුසම්බුදෝ පටිසෝතගාමින් නිපුනම් ගම්බේරං දුද්දසං අනුම් රාගරත්තාන දක්ඛෙන්ති තමොක්ඛන්දේන ආවඨාති ඉති මේ රාජ කුමාර පටිසංචික්ඛතෝ අප්පොසුක්ඛතාය චිත්තං නමති නෝ ධම්මදේශනාය අතකෝ රාජකුමාර බ්‍රහ්මනෝ සහම්පතිස්ස මම චේතසා චේතෝ පරිවිතක්කමඤ්ඤාය ඒතද හෝසි නස්සති වත බෝ ලෝකෝ විනස්සති වත බෝ ලෝකෝ යත්‍ර හිනාම තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පසොක්කතාය චිත්තං නමති නෝ ධම්මදේශනායාති අතකෝ රාජකුමාර බ්‍රහ්මා සම්පතිසේ යථාපි නාම බලවා පුරිසෝ සම්මෙඤ්ඤතං වා වාහං පසාරේය පසාරිතං වා බාහං සම්මෙඤ්ඤේය ඒවමේව බ්‍රහ්ම ලෝකේ අන්තරහිතෝ මම පුරතෝ පාසුර හෝසි අතකෝ රාජකුමාර බ්‍රහ්මා සම්පති ඒකං සංඋත්තරා සංගං කරෙත්වා යේනාහං තේනං ජලින් පනාමෙත්වා මංගේ සදවෝච දේශේතු බන්තේ භගවා ධම්මං දේශේතු සුගතෝ ධම්මං සම්ති සත්තා අක්කරජක්ක ජාතිකා අස්සවනතා ධම්මස්ස පරිහායන්ති භවිස්සන්තේ ධම්මස්ස අඤ්ඤාතරෝති ඉදමවෝච රාජකුමාර බ්‍රහ්මා සහම්පතේ ඉදං වස්වා අතාකරම් ඒතදවෝච ආතුර හෝසි මගදේසු පුම්බේ ධම්මෝ අසුන්දෝ සමලේ හිචින්තිතෝ අවාපුරේසං අමතස්ස ద్వාරා සොනන්තු ධම්මං විමලේ නානුබුද්ධං සේලේ යථා සම්බත මුන්ද නිට්ඨිතෝ යථාපි පංසේ ජනතං සමන්නතෝ තතෝපමන් ධම්ම මයං සුමේද පාසාද මාරුයිහ සමන්ත චක්ඛෝ සෝකාවතින්නං ජනතමපේත සෝකෝ අවෙක්කස්සෝ ජාති ජරා විභූතං උත්තේ වේර විජිත සංගාම සත්වාහ අනන විචර ලෝකේ දේශස්සු භගවා ධම්මං අඤ්ඤාසාරෝ භවිස්සන්ති තේ අතක්වාං රාය කුමාර බ්‍රහ්මනෝච අජ්ජේසනං විදිත්වා සත්තේසු ච කාරුඤ්ඤ සං කටිච්ච බුද්ධ දක්ුණා ලෝකං ඕ ලෝකේසින් අද්ද සංකෝ අහං රාය කුමාර බුද්ධ චක්ඛුනා ලෝකං වෝ ලෝකෙන්තෝ සත්‍යේ අපරජක්කේ මහරජක්කේ තික්ඛේන්ද්‍රියේ මොදේන්ද්‍රියේ ස්වාඛාරේ සුවිඤ්ඤාපයේ අපේ කච්චේ පරලෝක වජ්‍ය බය දස්සාවිනෝ විහරන්තේ සේයථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා කොණ්ඩරේ කිනියං වා අප්පේ කච්චානේ උප්පලානිවා පදුමානිවා කොණ්ඩරීකානිවා උදකේ ජාසානේ උදකේ සංවද්ධානේ උදකානුග්ගසානේ අන්තෝනි මුග්ග පෝසිනේ අප්පේ කච්ඡානේ උප්පලානිවා පදුමානිවා කොණ්ඩරීකානිවා උදකේ ජාතානේ උදකේ සංවද්ධානේ සමෝද කණ්ඨිතානේ අත්ථේ කච්ඡානේ උප්පලානේ වා පදුමානේ වා කුණ්ඩරේඛානේ වා උදකේ ජාසානේ උදකේ සංවද්ධානේ උදකා අච්චොග්ගම්ම තෙත්තහන්තේ අනුකලෙත්ථානේ උදකේ ඒවමේවකෝ අහං රාජකුමාර බුද්ධ චක්කුණා ලෝකං වෝ ලෝකෙන්තෝ අද්දසං සත්තේ අපරජක්කේ මහා රජක්කේ තික්ඛේන්ද්‍රේ මුදින්ද්‍රේ ස්වාකාරයේ සොවිඤ්ඤාපේ අප්පේ කච්චේ පරලෝක වජ්‍ය භය දස්සාවිනෝ විහරන්තේ අතක්වාහං රාජකුමාර බ්‍රහ්මානං සහම්පතින් ගාථාය පච්චභාසින් අපාරුතාසේසං අමතස්ස ద్వාරා යේසෝතවන්තෝ පමුංචන්තු සන්ධම් විහිංස සංඤේ පගුණං නභාසින් ධම්මං පනේසං මනුජේසු බ්‍රක්මේති අතකෝ රාජ කුමාර බ්‍රහ්මා සම්පති කතාවකාසෝ කොම්හි භගවතා ධම්මදේශනායාති මං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා සත්තේ වන්තර දායේ අස්ස මයං රාජ කුමාර ඒතද හෝසි අස්ස නොකෝ අහං පඨමන් ධම්මං දේශේයං කෝයිමන් ධම්මං චෙප්පමේව ආජානිස්සති තේ තස්සමයිහං රාජකුමාර ඒතද හෝසි අයං කෝ ආලාරෝ කාලාමෝ පණ්ඩිතෝ ද්‍යස්සෝ මේ දාවේ දීගරත්තං අප්ප රජක්ඛ ජාතිකෝ යන්නෝනාහං ආලාරස්ස කාලාමස්ස පඨමන් ධම්මං දේසෙය්‍යං සෝයිමන් ධම්මං චිප්පමේව ආජානිස්සති තී අතකෝ මං රාජ කුමාර දේවතා උපසංඛමිත්වා ඒතදවෝච සත්තාහ කාලකතෝ බන්තේ ආලාරෝ කාලාමෝත්ති ඥානංච පනමේ දස්සනං උදපාදේ සත්තාහ කාලකතෝ ආලාරෝ කාලාමෝත්තේ තස්ස මයිහං රාජකුමාර ඒතද හෝසී මහාජානියෝ කෝ ආලාරෝ කාලාමෝ සචේහි සෝ ඉමන් ධම්මං සුනේය චිත්තමේව ආජානෙයාති තස්ස මයිහං රාජකුමාර ඒතද හෝසී කස්සනකෝ අහං පඨමන් ධම්මං දේසේයං කොයිමන් ධම්මං චිත්තමේව ආජානිස්සති තේ තස්ස මයං රාජ කුමාර ඒතද හෝසි අයං කෝ උද්දකෝ රාම පුත්තෝ පණ්ඩිතෝ ව්‍යස්සෝ මේ ධාවේ දීඝරස්සං අප්පරජක්ඛ ජාතිකෝ යන්නෝනාහං උද්දකස්ස රාම පුත්තස්ස පඨමන් ධම්මං දේශේයම් සෝ ීමන් ධම්මං කිප්පමේව ආජානිස්සතේති අතකෝ මං රාජ කුමාර දේවතා උපසංකමිත්වා ඒ සදවෝච අභිදෝෂ කාලකතෝ බන්තේ උද්දකෝ රාමපුත්තෝති ඥානංච පනවේ දස්සනං උදපාදේ අභිදෝෂ කාලකතෝ උද්දකෝ රාමපුත්තෝති තස්ස මයිහං රාජකුමාර ඒතද හෝසි මහාජානියෝ කෝ උද්දකෝ රාමපුත්තෝ සකේ සෝයිමන් ධම්මං සුනේය කිප්පමේව ආජානේයාති තස්ස මයිහං රාජකුමාර ඒතද හෝසි පස්සනකෝ අහං පඨමන් ධම්මං දේසේයං කෝයිමන් ධම්මං චෙප්පමේව ආජානිස්සතේති තස්ස මයං රාජකුමාර ඒතද හෝසි බහුකාරා කෝමේ පංචවග්ගියා බික්ඛෝ යේ මං පධාන පහිතත්සං උපට්ඨ හිංසෝ යන්නෝ නාහං පංචවග්ගියානං බික්ඛෝනං පඨමං ධම්මං දේශේයන්තේ තස්ස මයං රාජකුමාර ඒතද හෝසි කාන්නකෝ ඒතරහි පංචවග්ගියා බික්ඛු විහරන්තේ තේ අද්ද සංකෝ අහං රාජකුමාර දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන පංචවග්ගියේ බික්ඛු බාරාණසියං විහරන්තේ ඉතිපතනේ මිගදායේ අත ක්වාහං රාජ කුමාර උරුවේලායන් හරියථා විරන්තං විහෙරෙත්වා ඒන බාරාණසේත්තේන චාරිකම් පක්ඛාමින් අද්දසාකෝ මං රාජ කුමාර උපකෝ වා ජීවකෝ අන්තරාච ගයන් අන්තරාච බෝධින් අද්ධාන මග්ග පටිපන්නං දිස්වාන මං ඒතද වෝච විප්පසන්නානි කෝතේ ආවුසෝ ඉන්ද්‍රියානි පරිසුද්ධෝ චවිවන්නෝ පරියෝදාසෝ කංසේ ත්වං ආවුසෝ උද්දෙස්ස පබ්බජිතෝ කෝ වාසේ සත්තා කස්සවා ත්වං ධම්මං රෝචේසීති එවං මුත්තේ අහං රාජකුමාර උපකං ආජීවකං ගාථාභි අජ්ජභාසින් සම්බාදිවෝ සම්බවිදෝහමස්මි සම්බේසු ධම්මේසු අනෝපලෙන්තෝ සම්බඤ්ජහෝ තණ්හක්කයේ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුන්දෙසෙය නමේ ආචාරියෝ අත්තේ සදිසෝ මේන විඤ්ඤතේ සදේව කස්මින් ලෝකස්මින් දත්තිනේ පටි පුංගලෝ අහං හි අරහා ලෝකේ අහං සන්තා අනුත්තරෝ ඒකෝම් හි සම්මා සම්බුද්ධෝ සීති භූතෝම් හි නිබ්බුතෝ ධම්මචක්ඛං පවන්තේ තුං ගච්ඡාමි කාසිනං පුරං අන්ධබෝතස්මින් ලෝකස්මින් ආහංචං අමත දුන්දු බින්තේ යතා කෝත්වං ආඋසෝ පටිජානාසි අරහසි අනන්ත ජිනෝතේ මාදේශාවේ ජිනා හොන්ති යේ පත්තා ආසවක්ඛයම් ජිතාමේ පාපකා ධම්මා තස්මාහං උපකාජිනෝති එවං උත්තේ රාජකුමාර උපකෝ ආජීවකෝ කෝවේය පාඋසෝති වත්වාශේසං ඕකම් පෙත්වා උම්මග්ගං ගහෙත්වා පක්ඛාමි අතපවාහං රාජකුමාර අනුපොබ්බේන චාරිකං චරමානෝ යේන බාරාණසේ ඉතිපතනම් නිගදායෝ යේන පංචවග්ගියා බෙක්කෝ තේනුපසංකමින් අද්ද සංසුකෝ මං රාජකුමාර පංචවග්ගියා බික්ඛෝ දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන අඤ්ඤමඤ්ඤං සම්ඨපේසුම් අයං කෝ ආවසෝ සමනෝ ගෝතමෝ ආගච්ඡති බාහුලිකෝ පධාන විබ්බන්තෝ ආවත්තෝ බාහුල්ලාය සෝනේව අවිවාදේ සම්බෝ න පච්චුට්ඨා සම්බෝ නාස්සපත්ත චේවරං පටිගන්හේ සම්බං අපිචකෝ ආසනං සපේ සම්බං සචේයාකං කෙස්සති නිසේදෙස්සති තේ යතා යතා කෝ අහං රාජකුමාර උපසංකමාමි තථා තතහ පංචවග්ගියා දෙක්ඛෝ නාසක්ඛින්සෝ සකාය කතිකාය සංඨාතුම් අප්පේ කච්චේ මං පච්චොග්ගන්त्वा පත්ත චීවරං පටිග්ගහේසුම් අප්පේ කච්චේ ආසනං පඤ්ඤාපේසුම් අප්පේ කච්චේ පාදෝදකං උපට්ඨපේසුම් අපේච කෝමං නාමේන ච ආවුසෝ වාදේන ච සමුදාචරන්ති එවං වොත්තේ අහං රාජකුමාර පංචවග්ගයේ බික්ඛෝ ඒතදවෝසං මා දෙක්ඛවේ තථාගතං නාමේන ච ආඋසෝ වාදේන ච සමුදාචරෙත්ත අරහං දෙක්ඛවේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ ඕදහත දෙක්ඛවේ සෝතං අමතමදිගතං අහමනුසාසාමේ අහං ධම්මං දේශේමේ යථානුසෙක්ඛං තථා පටිපඤ්ඤමානා නචිරස්සේව යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්තේ තදනොත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරිස්සතාති එවං උත්තේ රාජකුමාර පංචවග්ගියා දික්ඛෝ මං ඒතදවෝච්චුං ආයපි කෝත්වං ආවුසෝ ගෝතම ඉරියායතාය පටිපදායතාය දුක්ඛරකාරිකාය නාඤ්‍යගමා උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං කිම්පරතං ඒතරේ බාහුලිකෝ පදාන දිබ්බන්තෝ ආවට්ඨෝ බාහුල්ලාය අධිගමිස්සසි උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං තේ එවං වොත්තේ අහං රාජකුමාර පංචවග්ගියේ බික්ඛෝ ඒතදවෝසං න බික්කවේ තථාගතෝ බාහුලිකෝ න පධාන විබ්බන්තෝ න ආවස්සෝ බාහුල්ලාය අරහං බික්කවේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ ඕදහත බික්කවේ සෝතං අමතමදිගතං අහමනුසාසාමි අහං ධම්මං දේශේමේ යථානුසෙක්ඛං තථා පටිපඤ්ඤමානා නචරස්සේව යස්සත්තාය කුලකොත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දෙත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරිස්සතාතේ ဒုတိယံ පි කෝ රාජ කුමාර පංචවග්ගියා භික්ඛෝ මං ඒතදවෝචුන් ථාය පි කෝ ස්වං ආවසෝ ඉරියාය ථාය පටිපදාය ථාය දුක්ඛරකාරිකාය නාජ්ජගමා උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂම් කිම් පනසංගේතරහි බාහුරිකෝ පධාන විබ්බන්තෝ ආවත්තෝ බාහුල්ලාය අධිගමිස්සසේ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂන්තේ ဒ ුතියන්ති කෝ අහං රාජකුමාර පංචවග්ගයේ බික්ඛෝ ඒකදවෝ සම් න බික්ඛවේ තථාගතෝ බාහුලිකෝ න පධාන විභ්බන්තෝ න ආවස්සෝ බාහුල්ලාය අරහං බික්ඛවේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ ඕදහත දෙක්කවේ සෝතං අමත මදිගතං අහමනුසාසාමේ අහං ධම්මං දේසේමේ යථානුසේක්ඛං තථා පටිපඤ්ඤමානා නචිරස්සේව යස්සත්තාය කුල පොත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්තේ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරිස්සතාසේ තතියම් තිකෝ රාජකුමාර පංචවග්ගියා බික්ඛෝ මං ඒතදවෝචුන් තායතේ කෝ ත්වං ආවසෝ ඉරියාය තාය පටිපදාය තාය දුක්තර කාරිකාය නාජ්‍යගමා උත්තරී මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂණං කිම්පන සංඝේතරහේ බාහුලිකෝ පධාන විබ්බන්තෝ ආවස්සෝ බාහුල්ලාය අධිගමිස්සසි උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂන්තේ එවං මුත්තේ අහං රාජකුමාර පංචවග්ගියේ බික්ඛෝ ඒතදවෝචන් අවිජානාතමේනෝ තුන්හේ භික්ඛවේ ඊතෝ පුබ්බේ ඒව රූපා උවම් භාවිතමේ තන්තේ නොහේතං බන්තේ න භික්ඛවේ තථාගතෝ බාහුලිකෝ න පධාන විබ්බන්තෝ න ආවත්තෝ බාහුල්ලාය අරහං භික්ඛවේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ ඕදාත භික්ඛවේ සෝතං අමතමදිගතං අහමනුසාසාමේ අහං ධම්මං දේසේමේ යතානෝ සික්ඛං තථා පටිපඤ්ඤමානා නචිරස්සේව යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දෙඨේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහෙරිස්සතාති අසත්හින්කෝ අහං රාජකුමාර පංචවග්ගයේ බික්ඛෝ සංඥාපේසුම් ද්වේපේසු දං රාජකුමාර බික්ඛෝ ඕවදාමි අයෝ බික්ඛෝ පින්ඩාය සරන්තේ යම් සයෝ බික්ඛෝ පින්ඩාය සරෙත්වා ආහරන්තේ තේන සම්බග්ගී ආයාපේම සයෝපි සුදං රාජකුමාර බික්ඛෝ ඕවදාමි ද්වේ බික්ඛෝ පින්ඩාය චරන්තේ යන් දේ බික්ඛෝ පින්ඩාය චරේत्वा ආහරන්තේ තේන සම්බග්ගියා යාපේම අතකෝ රාජ කුමාර පංචවග්ගියා බික්ඛෝ මයා එවං ඕවදීයමානා එවං අනුශාසියමානා නචරස්සේව යස්සත්තාය කුල පොත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්තේ තදනොත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානම් දෙච්ඡේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහෙරින්සෝති එවං වොත්තේ බෝධි රාජ කුමාරෝ භගවන්තං ඒතදවෝච කීව චීරේන නුකෝබන්තේ බික්ඛෝ තථාගතං විනායකං ලබමානෝ යස්සත්තාය කුල පොත්තා සම්මදේවාගාරස්මා අනගාරියම් පබ්බජන්තේ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානම් දිත්තේව ධම්මේ සයං අවිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරෙය්‍යාති තේනෛ රාජකුමාර සංඤේ වෙත්ත පටිපුච්ඡාමි යථාතේ අමෙය්‍ය තථානම් ව්‍යාකරේයාසේ තංසින් මඤ්ඤති රාජකුමාර කුසලෝ සංහච්ඡාරුයිහේ අංකුසගයිහේ සිත්තේති එවං බන්තේ කුසලෝ අහං හච්ඡාරුයිහේ අංකුසගයිහේ සිත්තේති තංසින් මඤ්ඤති රාජකුමාරේ ඉද කුරිසෝ ආගච්ඡේය බෝධි රාජ කුමාරෝ හත්තාරුයිහං අංකුසගයිහං සිප්පංජානාති තස්සාහං සම්තිකේ හත්තාරුයිහං අංකුසගයිහං සිප්පං සික්ඛේ සාමේති සෝචස්ස අස්සද්ධෝ යාවතකං සද්දේන පත්තබ්බං තංන සම්පාකුණේය සෝචස්ස බෞහාබාධෝ යාවතකං අප්පාබාදේන පත්තබ්බං තන්න සම්පාකුණේය සෝචස්ස සටෝ මායාවේ යාවතකං අසටේන අමායාවිනා පත්තබ්බං තන්න සම්පාකුණේය සෝචස්ස කුසීතෝ යාවතකං ආරද්ධ විරේන පත්තබ්බං තන්න සම්පාකුණේය සෝචස්ස දුක්ඛඤ්ඤෝ යාවතං පඤ්ඤාවතා පත්තම්බං ඡන්න සම්පාපුනේය තංකින් මඤ්ඤසේ රාජකුමාර අතිනසෝ පුරිසෝ තව සම්පිකේ හත්තාරුයිහං අංකුස ගයිහං සිප්පං සික්ඛේයාති ඒකමේකේන සේවන්තේ අංගේන සමන්නාගතෝ සෝ පුරිසෝන මම සම්තිකේ හස්සාරුයිහං අංකුසගයි හංසේ පංසෙක්කේය කෝපනවාදෝ පඤ්ඤංගේ හේතේ අංකින් මඤ්ඤසේ රාජකුමාර ඉද පුරිසෝ ආගච්ඡේය බෝධි රාජකුමාරෝ හත්තාරුයිහං අංකුස ගයිහං සිප්පංජානාසෙත් තස්සාහං සම්තිකේ අත්තාරුයිහං අංකුස ගයිහං සිප්පං සික්ඛේසාමේතේ සෝචස්ස සද්දෝ යාවසකං සද්දේන පත්තබ්බං තං සම්පාපුනේය සෝචස්ස අප්පාබාදෝ යාවසකං අප්පාබාදේන පත්තබ්බං තං සම්පාපුනේය සෝචස්ස අසටෝ අමායාවේ යාවසකං අසටේන අමායාවිනෝ පත්තබ්බං තං සම්පාපුනේය සෝචස්ස ආරද්ධ විරියෝ යාවතකං ආරද්ධ විරියේන පත්තම්බන් තං සම්පාපුනේය සෝචස්ස පඤ්ඤවා යාවතකං පඤ්ඤවතා පත්තම්බන් තං සම්පාපුනේය තං කිං මඤ්ඤති රාජ කුමාර අපිනසෝ පුරිසෝ තව සම්තිකේ හත්තාරුයං අංකුසගයිහං සිප්පං සික්ඛේ යාති ඒක මේකේ නැති බන්තේ අංගේන සමන්නාගතෝ සෝ පුරිසෝ මම සම්තිකේ හත්තාරුයං අංකුස ගයිහං සිප්පං සික්ඛේය කෝපනවාදෝ පංච හංගේහි තේ එවනේව කෝ රාජකුමාර පංචමානේ පදානියං ගානේ කතමානි පංච ඉද රාජ කුමාර බික්ඛෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාසංකෝ සමවේ පාචිනියා ගහනියා සමන්නාගතෝ නාතිසේතාය නාච්චුන්හාය මජ්ජිමාය පදානක්කාමාය අසටෝ හෝති අමායාවේ යතා භූතං අත්තානං ආවේකත්තා සත්තරිවා විඤ්ඤෝසුවා සබ්‍රක්මචාරේසෝ ආරද්ධ විරියෝ විහෙරතේ අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා දල්හ පරක්කමෝ අනික්ඛෙත්ත දෝරෝ කුසලේසෝ ධම්මේසෝ පඤ්ඤවා හෝති උදයස්සේ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානි කෝරාය කුමාර පංච පදානි අංගානේ ඉමේ කෝරාය කුමාර පංචහි පදානි අංගේහි සමන්නාගතෝ දෙක්ඛෝත් තථාගතං විනායකං ලබමානෝ යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්තේ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානම් දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහෙරෙය්‍ය සත්වස්සානේ තිත්තන්තෝ රාජ කුමාර සත්වස්සානේ ඉමේහි පංචහි පධානියංගේහි සමන්නාගතෝ බික්ඛෝ පේයාලං විහෙරෙය්‍යච්ච වස්සානේ පේයාලං පංචවස්සානේ පේයාලං චත්තාරි වස්සානේ පේයාලම් තේනි වස්සානේ පේයාලම් ද්වේ වස්සානේ පේයාලම් ඒකං වස්සං තිට්ඨතෝ රාජකුමාර ඒකං වස්සං ඉමේහි පංචහි පධානියංගේහි සමන්නාගතෝ බික්ඛෝ තේයාලම් විහෙරෙය්‍ය සත්තමාසානේ තිත්තන්තු රාජ කුමාර සත්තමාසානේ ඉමේ හේ පංචේ පදානියංගේ හේ සමන්නාගතෝ බික්ඛෝ පේයාලං විහෙරේය ච මාසානේ පේයාලං පංචහි මාසානේ පේයාලං චත්තාරි මාසානේ පේයාලං තේනි මාසානේ පේයාලං ද්වේ මාසානේ පේයාලං ඒකම් මාසං පේයාලං අද්ධ මාසං තිත්තතු රාජ කුමාර අද්ධමාසෝ ඉමේහි පංචේ පදානියන්ගේහි සමන්නාගතෝ බික්ඛු තථාගතං විනායකං ලබමානෝ යස්සත්තාය කුලපොත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනොත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානම් දෙක්ඛේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරෙය්‍ය සත්ත රත්ත්‍යෙන් දිවානේ තිත්තන්තෝ රාජකුමාර සත්ත රත්ත්‍යෙන් දිවානේ ඉමේහි පංචේ පධානියංගේහි සමන්නාගතෝ බික්ඛෝ තථාගතං විනායකං ලබමානෝ යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මානගාරියම් පබ්බජන්තේ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දික්ඛේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරෙය්‍ය චරත්ථින් දිවානේ පේහාලං පංචරත්ථින් දිවානේ පේහාලං චත්තාරේ රත්ථින් දිවානේ පේහාලං තේනේ රත්ථින් දිවානේ පේහාලං දේ රත්ථින් දිවානේ පේහාලං ඒකං රත්ථින් දිවං සිට්ඨතෝ රාජ කුමාර ඒකං රච්චින්දිවං ඉමේහි පංචේ පදානියංගේහි සමන්නාගතෝ භික්ඛෝ තථාගතං විනායකං ලබමානෝ සාය මනුසිට්ඨෝ පාතෝ විශේෂං අධිගමෙස්සති පාතේ මනුසිට්ඨෝ සායං විශේෂං අධිගමෙස්සති එවං වොත්තේ බෝධි රාජකුමාරෝ භගවන්තං ඒතදවෝච අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ ධම්මස්ස ස්වාක්ඛාතතා යත්‍රහි නාම සාය මනුසෙට්ඨෝ පාතෝ විශේෂං අධිගමිස්සති පාත මනුසෙට්ඨෝ සායං විශේෂං අධිගමිස්සති තේ එවං උත්තේ සංජිකා පුত্তෝ මානවෝ බෝධිරාජ කුමාරං ඒතදබෝච ඒවමේව පනායන් භවං බෝධි අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ ධම්මස්ස ස්වාකාතතාති ච වදේති අතච මන භවන්න තං භවන්තං ගෝතමං සරණං ගච්ඡති ධම්මං ච භික්ඛු සංඝං චාති මාහේවං සම්ම සංජිකා පුත්ත අවචේ මාහේවං සම්ම සංචිකා පුත්ත අවච සම්මුඛාමේ තං සම්ම සංජිකා පුත්ත අය්‍යාය සුතං සම්මුඛා පටිග්ගහේතං ඒකමෙදං සම්ම සංජිකා පුත්ත සමයං භගවා කෝ සම්බියං විහෙරති ഘോഷිතාරාමේ අතකෝ මේ අය්‍යා කුච්චේමති යේන භගවා සේනොපසංකමේ උපසංකමේत्वा භගවන්තං අදිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නෝ කෝමේ අය්‍යා භගවන්තං ඒතදවෝච්ච යෝමේ අයං බන්තේ කුච්චගතෝ කුමාරකෝ වා කුමාරිකා වා සෝ භගවන්තං සරණං ගච්ඡති ධම්මං ච බික්ඛු සංඝං ච උපාසකං භගවා ධාරේතු අජ්ජතග්ගේ පානුපේසං සරණං ගතන්ති ඒකමිදං සම්ම සංජිකා පුත්ත සමයං භගවා ඉදේව භග්ගේසු විහෙරති සොන්සුමාර ගිරේ දේශකලා වනේ නිගදායේ අතකෝ මමන් ධාතේ අංකේන වාහෙත්වා යේන භගවා චේනොපසංකමේ උපසංකමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං තිතා කෝ මමං දහසේ භගවන්තං නේ සදවෝච අයං බන්තේ බෝධිරාජ කුමාරෝ භගවන්තං සරණං ගච්ඡති ධම්මං ච බෙක්ඛු සංඝං ච උපාසකං තං භගවා ධාරේතු අජ්ජතග්ගේ පානුපේ සංසරණං ගතන්ති ඒසාහං සම්ම සංජිකා පුත්ත තතියම්පේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මං ච බෙක්ඛු සංඝං ච උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පානුපේසං සරණං ගතන්ති බෝධි රාජ කුමාර සුත්තං පංචමං